රංජන ගී ජන රංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ පණ්ඩිත අමරදේව ඉදිරිවීර සරච්චන්ද්‍ර එකමුතුව අපේ රටේ නාට්‍ය කලාවේ වගේම නාට්‍ය විචාරයේ නාට්‍ය සංගීතයේ ලොකු වෙනසක් ඇති කිරීමට ඉවහල් වුණ බව අපි කවුරුත් දන්නවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ සහ අමරදේවයන්ගේ මුණ ගැහිම අර කෙලිමුහුදට හඳ පෑවුවා වගේ එකමුතු වෙලා මහා නර්ග කලාකෘති රාශියක් ආලෝකවත් කරා. පණ්ඩිත අමරදේවයන් පෙරාදෙණියේ මේලාවට සහභාගී වෙලා සරච්චන්දයන් සමග ඇසුර පටන් ගත්තට පස්සේ එතුමාගේ මුල්ම නාට්‍ය වන පබාවතී නාට්‍යයට ගීත කීපයක් නිර්මාණය කරනවා. එතනින් තමයි ඔහුගේ නාට්‍ය සංගීත දිවිය ආරම්භ වෙන්නේ. අද අපි කල්පනා කරේ ජනරන්ජන ගීත තුලින් අමරදේවයන්ගේ වේදිකා නාට්‍ය සංගීතය පිළිබඳ යම් මතක ආවර්ජනයක ඉගෙනෙන්න. ආරම්භයට අපි මහාචාර්ය සරච්චන්දයන්ගේ පබාවති නාට්‍යයට අමරදේවයන් නිර්මාණය කළ මේ ගීතය අසා සාකච්ඡාවට මුල පුරමු. Thank you. මට යලි විකසිත වන්නේ කිසිදා එදා අවර ගිරි මොදුනින් ගිරියන ඉරුණත පෙරකේ යලි නැගෙන්නේ මග හට ගන්න දුරුයි යෝගාඳුරේ මට තනි පැසක් එලන්නේ මෙදා අවරගිරි මුදුරින් ගිලින ඉරුණත පෙර නාට්‍ය පරිශනාවලියේ මුල්ම අවධියේදී නිර්මාණය කරපු පබාවති නාට්‍යයයි මේ ගීතය ඇතුළත් වෙන්නේ. දැන් මේ පබාවති මුල්ම නිෂ්පාදනයේට චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ ගීතයක් ගායනා කරා. හැබැයි ඒ ගීතය මේ ගීතේ නෙවෙයි. විශාරද අරවින්ද මම හිතන්නේ දන්නවා මේ මොකද්ද මේ වෙච්ච වෙනස කියලා. ඒ චාල්ස් සිල්වා ගායනා කරේ කවුලන් කිඳුරුව කියලා ගීතේ මගේ ගීත එකක් දෙකක් මේ මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ මුල් අවධියේ කියන්නේ 52 කාලයන්නේ පාබ්බවති කළේ. ඔව්. ඒ කාලේ මේ එච්චර මම හිතන්නේ ගීත නිර්මාණය පද නිර්මාණය කළ එච්චර පරිණත බවක් තිබුණේ නැහැ කියලා <laughs> මම හිතන්නේ. ඒ එතුම හැදුවා මේ පබවතියට සොඳුරේ සොඳුරේ ඇයි ගියේ මා හැරදා කියලා. සොඳුරේ සොඳුරේ ඇයි කියේ මහරදා එතුමාම කාලයක් යනකොට මේ වචන වලට පවා ටිකක් අකමැති වුණා. ටිකක් බොරද බොරද මත්ත මේ වචන කියලා හිතන්නේ. බොරද නොමේරු ගතියක් තිබුණා කියලා මම හිතන්නේ එතකොටම තේරුණා. මිනිස්සුත් ඒක වෙනායත් පෙන්ලා දුන්නා. ඒ පාර කරේ මොකද්ද? 65න් පස්සේ නැමත පබාවෘති ප්‍රතිනිර්මාණය ප්‍රතිනිර්මාණය කරනකොට අර අර මුලින් එකේ සෝමදාස ඇල්විටිකල් තමයි තනුව නිර්මාණය. ඒ තනුව ඉතාම ලස්සනයි. අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. පස්සේ 65න් පස්සේ මෙයා මේ මහාචාර්ය සරත්නන්දර වෙනම ගීතයක් නිර්මාණය කරලා පඬිත් අමරදේව ලග්වා තනුව නිර්මාණය කළා. ඒ හොඳක් වුණා මොකද හොඳ ගීතකෝයි හොඳ තනුවකෝ ඒක ඒකාත්මික වෙලා නැවතත් නාට්‍යයට එකතු වුණා. ඔව් මම හිතන්නේ මෙවැනි වටිනා ගීතයක් ඒ දෙවෙනි පරිශ්‍රමයේ තමයි මේ නාට්‍ය ගීතවලට එකතු වෙන්නේ. අනිත් එක තවත් වැදගත් දෙයක් වුණා. මම හිතන්නේ නාට්‍ය ලෝකයේ තියෙන එකම ගීතය විශේෂ ගීතය මොකද උච්ච පංචමයේ දක්වා මේ තොර ඉහළට යන ගීතයක් මේක. සාමාන්‍ය වේදිකා නාට්‍යයක එවැනි උච්ච පංචමයේ දක්වා යන්නේ නැහැ. නැහැ. මොකද ගායනා කිරීමේ අපහසුකම නිසා. හොඳයි. පඬිත් අමරදේවන්ගේ එකමුතුවෙන් ඊට පස්සේ නාට්‍ය ගණනාවකට ගීත නිර්මාණය වෙනවා සරච්චන්ද මහතාගේ එකමුතුවෙන්. අපි ඊළඟට අහන්න යන්නේ තවත් අමරදේව සරච්චන්ද එකමුතුවෙන් බිහිවුණු ගීත කිහිපයක්. cool පාමුල වැඳ වැටි සිටින වැසිගල දෙස බලමින් දස රජකම් මා කෙලෙස රකින්නට පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මෞඛ්‍ය දෙදෙනා ඔබ කුසහත් අප දරු දෙදරාගේ වැසියොත් වෙති අප දෙදෙනාගේ දනෝ උන්ගේ සිත් තුළ ඇති දුක දකලා මිසක ලෙසද උන් සත සලසන්නේ උන්ගේ අයදීවට කංගීත කෙලෙසට දෝහල් පතිරා දෙවේ දරුවන්සේ පුන් ඇටයටගෙන මුත් කෙලෙසට සනසන්නේ වැළපෙන විට පෙම්බර දේවිය ඔබ හා මම දෙමු අප වැසියන්ගේ මෞඛ්‍යය දෙදේ කිවි කුලම යම් පාවෝ වැසි ගඟක පනමි තසරකම් කෙලසලකින් නද කම්බර දෙවිය ඔබ හා මම යමු අත්දැකියාගේ ගිරිකුල මුදුනේ හිඳ පා මුල වැඳ වැටි සිටින වැසි ධන දෙස බලමින් දසරජ ධම්මා කෙලස රකින්නද පෙම්බර දේවිය ඔබහා මම වෙමු අපව සියන්ගේ මව්පිය දෙදෙනා ඔබ කුස ඔත් අප දරු දෙදෙනාගේ වැසි පොද වෙති අප දෙදෙනගේ දරුවෝ උන්ගේ සිත් තුළ ඇති දුක දැකලා මිස කෙල සද උන් සිත සලසන්නේ දැන් මේ සරච්ඡන්දයන් ඊටම පරිණත අවධියට යනකොට මේ වෙස්සන්තර නාටකය නිර්මාණය කරන්නේ රචනා කරන්නේ එතෙන්දී ඔහු කියන්නේ පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අපි තමයි අප වැසියන්ගේ මව්පිය දෙදෙනා මව්පිය දෙදෙනෙකු වගේ අපි රටවැසියන් බලා ගන්න ඕනි කියලා තමයි සරචන්දන් කියන්නේ. දැන් මේ කොච්චර පරිණත දැක්මක් සහ මේ වාග්කෝෂයේ බොහෝ පොහසත් භාවයක් මේ රචනාවල අපිට පේනවා. දැන් පබවදී නාට්‍යයේ මුල් අවධියේ ලියපු බොළඳ ගීතයත් අරගෙන මේ පදමාලාව දිහා බලනකොට මේ පැරණි සාහිත්‍යයෙන් පෝෂණය වුණු ඊටාම විශිෂ්ට කවිත්වයක් මේ රචනාවේ පෙන්වු කරනවා. විශාරද අරවින්ද. දැන් මේ කාලේ වෙනකොට සරච්චන්ද්‍රයන් අර මුල් අවදියේදී විවිධ සංගීත ප්‍රකාර Tamanගේ නාට්‍යවලට භාවිත කරා. නාටකම් ශෛලියේ ගීත, කර්ණාටක සංගීතයනේ වැදෙන්නේ. හැබැයි පසු කාලයට වෙනකොට එතුමා තෝරගන්නේ අර ඔබත් එක්ක ප්‍රේමතෝ ජායති කරපු කාලේ වගේ මේ උත්තර ಭಾರತೀಯ රාජධාරී සංගීතය තමයි උපයෝගී කරන්නේ. ඔබ කොහොමද ඒක දකින්නේ? ඇයි එහෙම නැඹුරුවක් ඇති වුනේ? ඇයි ඒකට හොඳ හේතුවක් තිබුණානේ. නාටකම් සංගීතය තනුව සීමා සහිතයි. කොයි වෙලාවකත් එතුම කැමති වුණේ එකම තනුව නැවත ඉදිරිපත් කරන්න. අර තියෙන තන් තමයි පාවිච්චි කරේ. ඔව්. ඒක සීමා සහිතයි. ඒක නිසා මම සිංහබාහු නාට්‍යෙන් පස්සේ මෙතුමාට සිද්ධ වුණා අලුත් තනු නිර්මාණය කරගන්න. එතුමා මම මේ පණ්ඩිත අමරදේව වගේ ලංකරගෙන සෝමදාස් එල්විටි කළ වගේ එච්.එස්. බණ්ඩාර එහෙම ලංකරගෙන අර අලුත් අනු නිර්මාණය කෙරෙහි පොඩ්ඩක් ඒ පැත්තට යොමු වුණා. දැන් නාඩගම් වල තිබුණේ කර්ණාටක සංගීතයනේ. ඔව්. එතකොට තමයි කර්ණාටක සංගීතය ඔස්සේ බැරි වුණාද අලුත් අනු නිර්මාණය කරගන්න. ඒක කරන්න බැරුණා මොකද අපේ ඒ පැත්තෙන් නිර්මාණයේ යෙදිච්ච සංගීතඥයෝ සොයාගන්න බැරුණා. ලේසිම ක්‍රමය තමයි පණ්ඩිත අමරදේව වගේ තෝරගෙන පණ්ඩිත අමරදේව කියන්නේ උත්තර ಭಾರತයේනේ. ඔව් ලේසිම ක්‍රමය තමයි ඒක බොහොම දුරට සාර්ථකත් වුණා. ඔව් ඒ නිසා එතුමා ඒ පාරේම ගියා. ඔව්. ඒ ඉතින් අපේ අභාගයකට වගේ මේක වේදිකාවේ නෑ. ඊටාම හොඳ සංගීතය, හොඳ කාව්‍ය. සම්භාව්‍ය සංගීතය. සම්භාව්‍ය සංගීතය. ඔව්. මේ අනිත් හේතුව තමයි මේවා දැන් වේදිකාවට දැම්මත් මේවා ගයන්න බෑ නලු අද ඉන්න නලු නිලියන්ට. <laughs> දක්ෂ නලු නිලියෝ නෑ මේවා ගයන්න තරමට. මේකත් එක හේතුවක් මේවා වේදිකාවේ නැත්තේ අය කියන එකට. ඔව් දැන් මීළඟට අපි තෝරගත්ත විසන්තර නාට්‍යම ගීතයක්. ඒ ගීතයත් අහලා අපේ සංගීතය ගැන කතා කරමු. ගත්තේ වෙස්සන්තර නාට්‍යයෙන්. මම හිතන්නේ සරච්චන්ද්‍රයන් තමන්ගේ නාට්‍ය සංගීතයේදී උපරිම ආස්වාදයක් සහ තෘප්තියක් ලැබුවේ මේ අවසාන කාලයේදී නිර්මාණය කරපු ලෝමහංස වෙස්සන්තර කියන නාට්‍යවලින්. දැන් මේ ගීතය අහනකොට මට හිතුණා මේක නෘත්‍ය ගීතයක ලක්ෂණ තියෙනව නේද කියලා. ඔව් සම්පූර්ණයෙන්ම ලෝක ගීතයක ලක්ෂණ තියෙන්නේ. ඔව්. ඒක ඉතින් ඒකත් අර තමයි හේතුව 61 වගේ දක්වා සිංහබාහු මේ කරන කාලය දක්වා මේ නාටකම් ආරට බැඳලා හිටපු සරචන්ද්‍ර පස්සේ මේක 81 විතර කරනකොට අවුරුදු 20කින් පස්සේ නෘත්‍ය පැත්තට හැරුණා. මෙන්න කරන දෙයක් නෑ ලංකාවේ අර නාටකම් ගිය පොඩ්ඩක් යටපත් වුණා. ඔය දැන් ඇත්තටම නෘත්‍ය සංගීතය මේ පමණ ඉක්මවලා සංගීතවත් වෙලා නාට්‍ය රසය මිට බාධාවක් වෙන මට්ටමේ ගීත හැටියට නේද එතුමා මුල් කාලේ හැඳින්වෙන්නේ. ඒ වුණාට මේකෙන් හොඳ ආදර්ශයක් දුන්න එතුමා මෙන්න හොඳ වචන වචන පද රචනත් එක මෙන්න අහන්න මෙන්න නෘත්‍ය මේ ගීතේ ලක්ෂණ තියෙන තනුවයි හොඳ පද රචන. දෙක එකතු කරලා අර නෘත්‍යම ක්‍රම ඉහළ මට්ටමකට නෘත්‍ය ගෙනාවා. ඔව්. අද අපි තෝරගත් අවසන් ගීතය මේ ගීතයත් අපි තෝරගත්තේ වෙසන්තර නාටකයෙන් මම හිතන්නේ ප්‍රසන්තර නාටකයේ සරච්චන්ද්‍රයන්ගේ අමරදේවයන්ගේ ඊටාම මේ උසස් ඵල අස්වන්න නෙලපු නාට්‍යයක් නිසා මේ ගීතය අද අපි තෝරගන්නවා. සම්මා ඒ විසිතෙන් බලාහුනේ අපි මෙතුකින් මිදෙන්ස නාවොත් මනවයි සිතේ ගන්නම් අපේ විනා දුක් පීඩා බලන්ත දැන් දැන් අම්මා මේ වී සිතමින් බලා මොහොතකින්වත් සිතුවද අම්මා පළවල නෙලන්ට ගිය ඒ වේලේ පෙරලා ආවිත පළවල අරගෙන සෑසට දකින්ට නොලැබෙන වග අප තුන් සිතකින්වත් නිෂ්ඨවද අම්මා පළවැගෙන නිරන්තර කීර්තියේ පෙරලා යාහුමියෝ අපි මෙදුකින් මිදෙන්ට නාවොත් නැනරයි සිතේ දැන්නම් අප විඳිනා දුක් සීදා බලන්ත දැන් දැන් අම්මා කරපු පණ්ඩිත අමරදේවයන්ට ඒකීතේ ගායනා කරන්නත් අවස්ථාව ලැබුණාම ඔහු අභිමත භාව ප්‍රකාශනයේ උපරිමය ඉදිරිපත් කරන්නට උට හැකියාව ලැබුණා. අවසාන වශයෙන් කියන්න මේ ගීතය ගැන මට මතක් වෙනවා මේ ජාලිය ක්‍රිෂ්ණජිනා මේ නාට්‍ය මෙසතර රංගපාපුවා කර පොඩි ළමයි දෙන්නේ කිටි. අගේට ගායනා කළා. ඔව්. පණ්ඩිත අමරදේවයන්ගේ සංගීතය ගැන අපි කතා කරේ විශේෂයෙන් අද අපි සාකච්ඡාවකට ලක් කරේ අමරදේව සරච්චන්ද්‍ර එකපුතුමින් බිහිවුණු විශිෂ්ට ස්වභාවිත ගීත සම්භාරයක් පිළිබඳවයි. ජනරන්ජනයේ මේවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනිල් උපමාලිකා නිෂ්පාදනය සුරේකා පෙරේරා පව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශී සේවය සමගයි එක්ව සිටින්නේ අපි මේ රුගීතේක රස මිහිර පිටා කනෝ මේ ගීහඳ ජේ මිල්ටන් පෙරනාගේ දෙව් දුව පලා ගියාද පුද සුනගරා චන්දන සුගන්ධ ආරෝ හදරම් හලෝ හලෝ අනිද්දට නේද අපි වෙඩින් කාඩ් print කරන තැනට යන්න දාගත්තේ ඔව් කසුන් අනිද්දා නම් තමයි ඒ ඇයි ඔයා රූපාලක් හිතන්න කසුන් මම දැන් නිරෝධායනය වෙන කෙනෙක් ඉතින් මම නැතුවට ඔයාට හොඳ ගෑනු ළමෙක් මේ මේ නිලු විකාර කියවන්න එපා නිරෝධායනය වෙනවා කියන්නේ Taman නිරෝගිමත් කියලා ඔප්පු කරනවා කියන එක ඒක කොච්චර ආඩම්බරයක්ද ළමයෝ හරි හරි ඔය දවස් ටික ඔයා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්නකෝ. ඊට පස්සේ වෙඩින් එකට රෙඩි වෙන්න. හරි? මට ඔයා වෙනදටත් වඩා ලස්සනට දකින්න ඕනේ. මල් පොකුරු පොකුරු ඇයින මඟ ඇදෙසටම නැමියන්. මල් අසිරි සිරිය ඇගෙමුණින් මල් පොකුරට ලැබියන්.